අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති අදා බුද්ධ සම්පන්න කෙනෙක්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා අපේ සසර ජීවිතය සූපත් කරගන්න අපේ මානසිකාරය નિවරදිව සකස් කරගෙන ලෝකේ ඇත්ත తত্ত্বය තමන්ගේ මනසට අරමුණු වෙන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. ලෝකයේ ඇත්ත తত্ত্বය තමන්ගේ තුලින් අරමුණු වෙන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. යම් දෙයක් ගවේෂණය කරොත් අපි මොන හරි දෙයක් හොඳට දැනගත්තොත් හොඳින් දැකලා හෝ අහලා හෝ විඳලා හෝ බලන්න අපි මොන හරි දෙයක් දැකලා නැහැ පිළිඳන් අපි හිතමු අපි රුවන්වැලි චෛත්‍යයන් වහන්සේ ගැන කවදාකවත් ඇහෙන් දැකලා නැහැ කියලා. කණෙන් නොයේකුත් ආකාරයෙන් මේ ගැන අහනවා. එතකොට අපි අපේ කණෙන් මේ පිළිබඳ ගොඩ දේවල් අහගත්තාම අපිට එක එක එක එක හැඩතල දැකීමෙන් ලබාගත යුතු හැඩතල ඒක මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති, මෙහෙම වෙන්න ඇති කියලා. එක දවසක් හරි ගිහිලා දැක්කට පස්සේ ආය වෙනස් රූපයක් මැවෙනවද? නැහැ. ඊට පස්සේ රුවන්වැලිසෑය ගැන කවුරු හරි මොනවා හරි කියනකොට අපේ හිතේ අර ඇත්තටම දැක්ක රූපය මනෝ අරමුණක් විදිහට සකස් වෙනවද නැද්ද? ඒක මන්ද කරන්නේ. ඒ සකස් වෙන එක මන්ද කරගන්නේ. මං කරගන්නවාද වෙනවාද? ආ මේ අහවලා රුවන්වැලිසෑය ගැන කිව්වා. දැන් ඉතින් මං අර පරණ රූපේ ඉක්මනට මවා ගන්න ඕනේ කියලා මම කරගන්නවාද නැත්නම් සිද්ධ වෙනවාද ඒක? ඒක මගේ වැඩක් නෙවෙයි ඒක සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වෙන දෙයක්. හැබැයි අර දැකලා තිබ්බේ නැත්නම් ඒක වෙනවද? දැකලා තිබ්බේ නැත්නම් වෙන්නේ නැහැ. ගුරුවරයෙක්ගෙන් යම් දෙයක් අපි අහගෙන පාසල් යන කාලේ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන අපි විභාගෙට යනවා. පාඩම් කරලා විභාගෙට යනවා. අන්න අර අහගත්ත දේවල් දැනගත්ත දේවල් නේද අපේ මතකයට එන්නේ. එහෙම අහගත්තේ නැත්නම් දැනගත්තේ නැත්නම් අපේ මතකයට ගෙනවද? නෑ. එහෙනම් අපේ ජීවිතේ නොයේකුත් ආකාරයේ සිතුවිලි ඇති වෙන්නේ අපි දන්න දේවල් වලට අනුවයි කිව්වොත් මොකද කියන්නේ? කලින් දැනගත්ත දේවල් වලට අනුවයි. රුවන්වැලි සෑය ළඟින් මම ගියා. කවදාකවත් ගිහිල්ලා නැති මම රුවන්වැලි සෑය ළඟින් ගියා. රුවන්වැලිසෑය දැක්කා. හැබැයි මම අඳුරගත්තේ නෑ රුවන්වැලිසෑය කියලා. එහෙනම් දැක්කට හරියන්නේ නෑ. අපි හිතමුකෝ වෙන ගමනක් යන ගමන් එතනින් ගිහිලා තියෙන්නේ. දැකලත් ගියා එතනින්. කවුරුවත් කිව්වෙත් නෑ. අඳුරගන්න බැරි වුණා. එහෙම වුණා නම් ඒත් රුවන්වැලිසෑය කියලා කියද්දි නිවැරදි චිත්‍රය සටහන එන්නේ එන්නේ නෑ. එහෙනම් අපි කලින් හඳුනාගෙන තියෙන යමක් තියනවාද? ආන් ඒ අනුව අපේ මානසිකාරය සකස් වෙනවද නැද්ද? කලින් තේරුම් ගත්ත යමක් තියනවාද? ඒවා අනුව අපේ මානසිකාරය සකස් වෙනවද නැද්ද? එහෙම නේද? අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියාය ආදී වශයෙන් අපි මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් අරමුණු කරනවා. අපි ඒ අරමුණු කරපු හින්දා අපිට මේ දේවල් ඒ විදිහටම දැනෙනවා. ඒ අනුව අපි ප්‍රතිචාර දක්වනවා ඒ විදිහට තේරෙනවා. අපි බොහෝ දේවල් වල ඇලෙනවා ඒකින්ද. බොහෝ දේවල් එක්ක ගැටෙනවා. ඇලි ඇලි ගැටි ගැටි මේ ජීවිතේ දන්න දවසේ ඉඳලා කැමති දේවල් ලබා ගැනීම සඳහා අධිකතර කැමැත්තකින් අධිකතර වෙහෙසක් දරනවද නැද්ද? වෙහෙසක් දරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇත්ත හොයාගන්න කියලා. ඇත්ත හොයාගන්න එබිකම් කරන්න කියලා තියෙන්නේ කොහටද? බුදුහාමුදුරුවෝ දේශනා කරාට පිළිගන්න එපාය. දේශනා කරපු දේ අරගෙන තමන්ගේ තුලින් පිරික්සන්න කියලා. මේ ශරීරය මේ ශරීරය ආශ්‍රය කරගෙන හැටගන්න වේදනා හඳුනා ගැනීම සංඥා ආදරය ආදී සකස් වීම සංස්කාර පෙනීමේ දැනීම ඇසීමේ දැනීම ආදී විඥාන කියන මේ කොටස් පහේ ඇත්ත తත්වය මොකක්ද කියලා අපිට තාම දැනෙලා නැහැ. අපි ඔහේ ඉන්නවා. මේ ශරීරය පිරික්සන්න ඕනේ. සම්පූර්ණයෙන් මේ ශරීරය පිරික්සලා අනුන්ගේ ශරීර පිරික්සලා දෙපාර්ශ්වයේම මේ වගේමයි කියලා දැනিলা ඒත් එක්ක මේ වගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් නැවත නැවත පිරික්සපුවාම අපි දැන් දින ගාණක් තිස්සේ සාකච්ඡා කරා එහෙම පිරික්සන්න නම් සීල විසුද්ධි චිත්ත විසුද්ධි ආදී වශයෙන් වර්ධනය කරගෙන ඉන්න ඕනේ කියලා. එහෙම ඇවිල්ලා හිත ඒ අරමුණේම තියාගෙන දැන් වේදනාව පිරික්සන්න නම් වේදනාව කියන අරමුණේ හිත නවත්ත ගන්න ඕනේ. අපි ඒක නවත්තන්න කිව්වොත් මොකද වෙන්නේ? වෙන හැම තැනම දුවනවා. අන්න එහෙම දුවන්නේ නැතුව අපේ මානසිකාරය පින්වත්නි සකස් කරගන්න පුළුවන් ඒකේ නවතින විදිහට. පුහුණු කරලයි සකස් කරගන්න ඕනේ. සිහිය වැඩි කරලයි සකස් කරගන්නේ. වීරිය වැඩි කරලයි සකස් කරගන්නේ. ඉවසීම වැඩි කරලයි සකස් කරගන්නේ. අපි නොයේකුත් ශේෂ්ඨවල නොයේකුත් දේවල් ඉගෙන ගත්තා. එක එකව හදාරැව්වා. හැබැයි ඒ මොන දේවල් කරත් අපිට පුළුවන්කම ලැබුණේ නැහැ. මොන දේවල් හැදෑරුවත් තමන්ගේ අතුලාන්තය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සඳහා වැඩි කල්පනාවක් නැහැ. මං කවුද කියලා හොයාගන්න ඕනේ. මොකද්ද මේ වෙන වැඩපිළිවෙල කියලා හොයාගන්න ඕනේ. ඇයි අපි ඒවා හොයාගන්නේ? ඇයි අපි මේ දේවල් හොයාගත යුතුව තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි අනාගතයේ එළඹෙන්න තියෙන දුක් තියනවද නැද්ද? මොකද කියන්නේ? ඇත්ත කතා කරලා බැලුවොත් එහෙම. නේද? දැනට නම් මොනවා හරි බේරීගෙන ඉන්නවා. අද හැන්දෑව වෙනකොට පත් වෙන්න පුළුවන් තත්ත්වයන් තියනවද නැද්ද? තව මොහොතකින් මහා දුකක් ඉපදිය හැකි ස්වභාවයක් තියෙනවා. හැබැයි බේරි බේරි ඉන්නවා. කවදා හරි වෙනවමද නැද්ද? අනිවාර්යයෙන්ම වෙනවා. තමන්ගේ මරණය හෝ අනුන්ගේ මරණය සිද්ධ වෙනවමද නැද්ද? අන්න එහෙම වෙනකොට මේ චිත්තසංතානය අධිකතර පීඩිත තත්යකටපත් වෙනවා. හොඳයි මම අහන මේ අත්තන්ගෙන් කිසිම ගැටලුවක් නැතුව ඒකට මුණ දෙන්න පුළුවන්කම තියෙනවනේ. එහෙම තියෙනවා නම් හොඳ නැද්ද? හරි ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මැරෙනවා හරි හා. අනුන්ගේ නපුරු වචන හින්දා රිදෙනවද නැද්ද? ඒවත් එක පොරාලනවද නැද්ද? හොඳ පොරයක් අල්ලනවනේ කවුරු නපුරු වචනයක් කිව්වහම. කිසිම ඇතුලෙන් ගිනිගන්නේ නැතුව ඒවාට මුණ දෙන්න පුළුවන්කම තියෙනවනේ. අනුන්ගේ නපුරු ක්‍රියා, අනුන්ගේ නපුරු වැඩ පිළිබඳව අපි හරියට විඳවනවද නැද්ද? ඔය චුට්ට අපි තේරුම් ගමුකෝ. අපරාධද නැද්ද? නිකාං අපරාධය. ඇයි? නේද? අනුන්ගේ නපුරු දේවල් හින්දා විඳවනවා. වැරදි කරේ කවුරුවක්වත් විඳවන්නේ කවුරක්වත්. ඉතින් මේ අතුලාන්තයේ මේ වගේ දේවල් සිද්ධ වෙන එක නවත්ත ගන්න නම් අපි මේවා අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒ අවබෝධ කර ගැනීම සඳහායි අපි සියලු වැඩපිළිවෙල සාකච්ඡා කරේ. ඉතින් බොහෝම ඊටාම ගැඹුරු මානසිකත්වයක් පිළිබඳව තමයි මේ දිනවල සාකච්ඡා කරන්නේ. අපේ මනස ඒ වගේ ලෝකයේ ඇත්ත తত্ত্বය දකින తত্ত্বෙට, ලෝකයේ ඇත්ත తত্ত্বය තේරෙන తত্ত্বෙට පත් කරගන්න පුළුවන් පින්නත්. අපි ඔක්කොගේම අදහස මොකද්ද? හැමෝම පොඩ්ඩක් නැත්තම් මලක් හරි පූජා කරලා ප්‍රාර්ථනා කරන්නේ මොනවද? නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට එහෙම ප්‍රාර්ථනා කරන අපි නිකමටවත් මං අහනවා ඊයේ දවසේ පෙරේදා දවසේ ගිය සතියේ නිවන් දකින්න මොනවද දන්නේ කරේ? නිවන් දකින්න මම මොනවද කරේ? නේද? වැඩි දෙනෙකුට කියන්න තියෙන්නේ මොකුත් කරේ නැහැ. සමහර කට්ටිය නෑ නෑ අපි භාවනා කරා එක එක ඒවා කියයි. නමුත් ඒ කරපු ප්‍රමාණය ඇද්ද? කරා කියලා කියනවනම් කවුරු සමහර අය කරලම නැහැ. සමහර අය කරපු ප්‍රමාණය ඇද්ද කියලා අහුවොත් ගොඩාක්මද කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි මේ නිර්වාණ අවබෝධය සඳහා යමක් කළ යුතුව තියෙන නම් ඒක මොකද්ද කියලා යන්තම් හරි දැනගන්න ඕනේ. ආන්ගේ ආසන්න தත්ත්වයටම පත් වුනහම කෙනෙක්ගේ භාවනා කරන කෙනෙක්ගේ සිත ආසන්න தත්ත්වයටම මාර්ග හිතක් උපදින්න ආසන්න தත්ත්වයටම පත් වුනහම අපි කියනවා යාට උපදින ඥානයක්. ඒකට කියනවා සංකාරුපේක්ෂා ඥානය කියලා. 아무ත එකක් නෙවෙයි ඒක. අපි ඊට එහා තියෙන ඔක්කොම ටික යම් ප්‍රමාණයකට සාකච්ඡා කරා. තව බොහෝ කාරණා ඒවා තියෙනවා. මේ අතන්ට අපේ අරමුණ තියෙන්නේ යම් ප්‍රමාණයකට මේ පිළිබඳව සාකච්ඡා කරන්නයි. දැන් උපේක්ෂාවෙම හිත වැටෙනවා කියන්නේ මොකක්ද කියලා බලන්න. ඒ කියන්නේ කවුරු හරි මට ගැහුවත් බැන්නත් හොඳින් කතා කරත් ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැතුව තමන්ගේ හිත ඒ පිළිබඳ උපේක්ෂාවේ රැඳෙනවා. ඒක අපේ හිතේ සිද්ධ වෙන දෙයක්. හරිද? ඔන්න බලන්න මම මේකට මෙහෙම කියන්නම් මේක අපිට තේරුම් ගන්න පුළුවන්. කාට හරි කෙනෙකුට අපි ලොකු ඇලීමකින් ඉන්නවා. ඒ කියන්නේ අපි ගොඩක් ආදරයකින් ඉන්නවා කියන්නකො. ආන් ඒ දවස්වල එන්නේ ඇලීම තියෙන කාලේ එයාව මතක් වුණොත් මට මගේ හිත ඒ පිළිබඳ ඇලෙන ගතියක් එනවද නැද්ද? නේද? අන්න ඒ ඇලීම තියෙන කාලේ එයා මට ඕනේ නැති වචනයක් පොඩි වචනයක් හරි කිව්වොත් මොකද වෙන්නේ? ගැටීමකට එනවද නැද්ද? ආන් බලන්න මගේ හිත එකත් එක්ක හැප්පෙනවා. ඒ දෙකම පහසුද? නෑ. හොඳයි අපි හිතමු කාලයක් යද්දී මේ තියෙන බැඳීම අයින් වුණා කියලා. බැඳීම අයින් වෙච්ච කෙනෙක් ගැන හිතන්නකෝ. අන්න ඒ බැඳීම අයින් වුණාට පස්සේ එයා මොන හරි වචනයක් කිව්වට මට ගාණක් නැහැ. ඔය කිව්වත් එකයි. එයා කොහේ හිටියත් එකයි, නැතත් එකයි, කල්පනා වෙන්නෙත් නැහැ, මතක් වුණත් ප්‍රශ්නකුත් නැහැ. කවුරු හරි ඇවිල්ලා මොන හරි කියනවා. අන්න රහවලා මෙහෙමයි කියලා. නෑ ප්‍රශ්නයක් නැහැ. හරි. එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් මේ කාරණාව මට මෙන්න මෙහෙම කිව්වා. පැවිදි වෙන්න එනකොට තරුණ දරුවෙක් මේ ළමයාගේ මං අහුව මොකද්ද කරෙන්න ඕනේ දැන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවද? ගැහැණු ළමයෙක් දැක්කහම ලයිට් කණුවක් දැක්කා වගේ වෙන්න ඕනේ. හරිද? ඇයි ඒ කියන්නේ මොකද්ද? ලයිට් කණුවක් දැක්කහම ඉතින් අපි දැකලා යනවා නේද? ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ. ආන් ඒ වගේ වෙන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ? එක එක එක එක විදිහට මේ ලෝකේ එක එක දේවල් සකස් වෙනවා පින්නත්. ශරීර සකස් වෙන එක එක විදිහට. ශරීර තුල වේදනා සකස් වෙන එක එක විදිහට. සංඥා සකස් වෙන එක එක විදිහට. නේද? ආදරය, තරහා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී සකස් වෙනවා. ඒ වගේම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ ආදී විඤ්ඤාණයන් සකස් වෙනවා. මේ සකස් වෙන සකස් වෙන හැම දෙයකම කෙරෙහි අපේ හිත මාත්‍රීය ඇලීමක් ගැටීමක් නැතු උපේක්ෂාවේම හිත තියෙන තත්ත්වයට අපේ මානසිකාරය ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කිසිම බිඳුවකටත් ඒ කියන්නේ පුංචි දෙයකටවත් එහෙම නැති தත්ත්වයට ගත්ත ඉහළ මානසිකත්වයක්. භාවනා කරන යෝගියෙක් අන්න එවැනි தත්ත්වයකටපත් වුණාට පස්සේ තමයි එයාට මාර්ගසිත පහළ වෙන්න හේතු වෙන්නේ. ඉතින් ඒ සඳහා කරන්න ඕන දේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය කරන එක සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරන එකයි. ඒ සඳහා අවශ්‍ය කරන තවත් වැඩපිළිවෙලක් අපි දැන් කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් එනවා. ඒ තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi visuddhi, කාංකාවිතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. සීල විසුද්ධියෙන් යම්කිසි කෙනෙක්ගේ චිත්තසංතානයකින් යම්කිසි අකුසල් ඉවත් වන්නේද ඊට වැඩි අකුසල් ප්‍රමාණයක් නැගෙන්නේ නැහැ. චිත්තවිසුද්ධියෙන් පිරිසුදු වෙලා ඉන්න අයගේ. චිත්තවිසුද්ධියෙන් යම්කිසි පිරිසුදු බවක් කෙනෙක් ඇති කරගෙන තියනවාද ඊට වැඩිය පිරිසුදු වීමක් ඊට වැඩිය අකුසල් වල අඩුවීමක් තියෙනවා ditthිවිසුද්ධියෙන් පිරිසුදු වෙච්ච කෙනාට. ditthිවිසුද්ධියෙන් පිරිසුදුනේ යම් ප්‍රමාණයකද කාංකාවචන විසුද්ධියෙන් ඊට වැඩිය ඊට වැඩිය අඩු වෙනවා. ඊටත් වැඩිය අකුසල් නැගෙන තත්ත්වයටපත් වෙනවා උපේක්ෂාවටපත් වෙනවා. මේ විදිහට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඒත් එක්කම සමාන්තරව නාම රූප පරිච්ඡේද කරපු කෙනෙක් ඊළඟට පච්චේ පරිග්‍රහ ඥානය ඇති කරගත්ත වෙනකොට ඊට වැඩිය අඩු වෙනවා ඔය විදිහට කෙලෙස් කියන්නේම ඇත්තටම කියනවා නම් කෙලෙස් කියන්නේ මොනවද? කෙලෙස් සහිත නම් ලෝභ දේශ මොහ සහිතයි. එයාගේ හිත සැලෙනවා මේ ලෝකයේත් එක්ක. මුලඟ යනවා වාගේ. එහාට මෙහාට ඇදි ඇදි යනවා. ඒ තමයි අපේ මානසිකාර වැඩපිළිවෙල හින්දායි පින්නත් මේක වෙන්නේ. අපේ මනසින් තමයි මේ ඇලීම් ගැටීම් හදන්නේ. අහවලා මට මෙහෙම කිව්වා දැන් පාර යනවා මම කිසිම ප්‍රශ්නයක් නැතුව. යනකොට තරහකාරයෙක්ව දකින්න එක පාටම. මේ තරහකාරයා දකින්නකොටම මට මොකද වෙන්නේ? තරහ එනවා. කොහොමද? පරණයා කියපු කරපු ඔක්කොම දේවල් හේතු වෙලා එකතු වෙලා මට සිතුවිල්ලක් එනවද නැද්ද? ඉතින් ඒක මං කරන වැඩක්ද? අර බලන්න අපේ මානසිකාරය. අපේ මානසිකාරය අපිට සිතුවිලි සකස් කරනවා. කැමැති වශයෙන්, අකමැති වශයෙන්, කෑදර වශයෙන්, ගිජු වශයෙන්, ලෝභ වශයෙන්, ආදරේ වශයෙන් එක එක එක එක එක එක ආකාරයේ සිතුවිලි මට අයිතියක් නැතුවම මට අවසරයක් නැතුවම සකස් කරනවා. ආන් ඒ වගේ අපි අපේ හිතම අර ඇදීලා යන ගතියක්, ගැටීලා යන ගතියක්. ඒ කියන්නේ සමහර ඒවා අපි මෙහෙට ඇදලා ගන්න හදනවා, සමහර ඒවා තල්ලු කරන්න හදනවා. ඒවට කියන ඇලීම්, ගැටීම් කියලා. ආන් ඒ ඇලීම් ගැටීම් තියෙන තාක් කල් පින්නත් අපේ සිතට ඇත්ත වැහෙනවා. ඇත්ත తත්ත්වය වැහෙනවා. සංස්කාරයාගේ තියෙන ඇත්ත తත්ත්වය වැහිලා ඒක සුන්දර දෙයක්, මధుර දෙයක්, ප්‍රිය දෙයක් විදිහට අපේ හිතට දැනෙනවා. අන්න ඒ දැනෙන තාක්කල් අපි අනිත්‍ය වස්තුව නිත්‍ය වශයෙන් ගන්නවා. හරිද? අනිත්‍ය වස්තුව නිත්‍ය වශයෙන් ගන්න විදිහ මම පෙන්වන්නම්. මේක අපි ටික ටික හරි තේරුම් ගන්න ඕන හින්දා. අදහවස මගේ ඊ타ත්ම හිතවත් කෙනෙක්, ගොඩාක් ආදරෙන් ඉන්න කෙනෙක්, මගෙත් එක්ක සම්පූර්ණයෙන්ම තරහ වෙන්න පුළුවන්. කියලා මං කිව්වොත් මේ අත මොකද කියන්නේ? වෙන්න පුළුවන්ද බැයිද? වෙන්න පුළුවන්. නේද? නැත්නම් මැරෙන්න පුළුවන් කියලා කියනවා මම. මගේ බොහෝම හිතවත් කෙනෙක් අද හන්දෑවේ මැරෙන්න පුළුවන් කියලා කියනවා. වෙන්න පුළුවන්ද බැයිද? වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් කියලා කිව්වට අපේ තියෙන හැඟීම මොකද්ද? නෑ ඒක වෙන්නේ නෑ. නෑ ඒක වෙන්නේ නෑ කියලා කියනවා. ආ බලන්න. හරිද? ගිනි කූරක් ගහනවා. ගිනි කූරක් ගහලා පොඩි ගින්දරක් පත් වුණාම මං කියනවා ඕක තව චුට්ටකින් නිමෙන්න පුළුවන් කියලා. එහෙම කියනකොට කියපු එකයි හැඟීමයි දෙක එකක්ද දෙකක්ද? එකක් නේද? ඒක පැහැදිලිව මම දැන් ළමයි කියන්නේ ඔව්ව මේක නිවෙන්න පුළුවන් කියලා. හැබැයි මම කියනවා ප්‍රිය කෙනා අද හැන්දෑව මැරෙන්න පුළුවන් කියලා. එතකොට ඒක වෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ කියලා. ආන් ඇයි අර සංස්කාර පොදිය කෙරෙහි තියෙන ලෝභය. ආන් ඒ ලෝභීය අදහස අර ඇත්ත తත්වේ සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඉතින් මෙන්න මේ තියෙන සන්තති වශයෙන් තියෙන, సంతාන වශයෙන් තියෙන, සංස්ථාන වශයෙන් තියෙන එක එක එක එක විදිහට තියෙන මේ යථාභූත ස්වરૂපය වැහෙන ගතියක් මේ මනුස්ස මනුස්ස ශරීරවල තියෙන. අන්න ඒ වැසීම අයින් කරගන්න අපි මෙච්චර දවස් කතා කරපු විදිහටම මොකද කරගෙන ඉන්න ඕනේ? අපි ටික ටික ටික ටික තමන්ගේ උපදින නුවණ අනුව පහළ වෙන සිහිය නාම රූප පරිච්ඡේද නුවණ පහළ වුණා නම් ඒක පිළිබඳ සිහිය පවත්වාගෙන වාසය කිරීමෙන් ඊට එහා ගිය පත්‍ය පරිග්‍රහ ඥානය ඇති කරගන්නවා. ඒක පිළිබඳ සිහිය පවත්වාගෙන වාසය කිරීමෙන් සම්මස්සන ඥානය ඇති කරගන්නවා. මේ විදිහට ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා ඊයේ දවස් දක්වා අපි කතා කරේ පටිසංකාන දසන ඥානය දක්වා. දැන් අද සංකාරූපේක්ෂාව කියලා කියන එකයි ගැන කෙටියෙන් මතක් කරන්නේ. මේ එක දිගට භාවනා කරගෙන ආපු යෝගියා පින්වත්නි සියලු ලෝකයෙන් අත මිදෙන්න ඕනේ අය අත මිදෙන්න ඕනේ අය කියලා මුංචිතුකම්මතා ඥානයක් ඇති වෙනවා කියන්නේ සියලු සංස්කාරයන්ගෙන් වෙන්ව සිටීමේ සිතක්. අපි ඒකට කිව්වා මොකද මේකේ තියෙන පීඩාව දැකලා මේකේ තියෙන දුක් දැකලා මේක ඇල්ලුවොත් මේක කොතනින් හරි ඇල්ලුවොත් මට මහා දුක්ඛිත තත්යකට පත් වෙනවා කියලා දැනিলা මේක තමයි ලෝකයේ සත්‍ය ස්වභාවය කියලා තේරිලා මේක නැවත නැවත මේකෙහි ඇල්මක් ඇති කරගන්නේ හරියට කොයි වගේද දඬු කඳක ගහලා ඉන්න කෙනෙක් වගේ. දඬු කඳක නැත්තම් හිරේ විලංගුවේ වැටලා ඉන්න කෙනෙකුට කූඩුවේ ඉන්න හැම වෙලාවෙම අදහස මොකද්ද? පයින් ඕන මෙතනින් පයින් ඕන මෙතනින් කියලා. කියන්න බලන්න මොනවා හරි මේ සංස්කාර વિશે යම් බැඳීමක් තියෙනවා නම් හිරේ වැටලා වගේද නැද්ද? ගැලවෙන්න පුළුවන්ද? උදේත් මතක් වෙනවා, දවාලෙත් මතක් වෙනවා, හවසත් මතක් වෙනවා. නේද? ඒවා රකින්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, නිවැරදි තත්ත්වයටපත් කරන්න ඕනේ, සලකන්න ඕනේ. නේද? ඒ ගැන කල්පනා කරන්න ඕනේ, අඬන්න ඕනේ, වැළපෙන්න ඕනේ, උපදෙස් දෙන්න ඕනේ. ඉතින් මේ එක සංස්කාර පොදියක් අරගෙන ඒක හදන්න ගන්නවා. ඉතින් අපි ඔක්කොම ඒකයි කරන්නේ. නමුත් ඒකෙන් අත මිදෙන්න ඕනේ. ඒකේ තේරුම ගෙවල් දොරවල් අතහැරලා දාලා යන්න කියන එකද? මම හැමදාම කියව නෑ එහෙම නෙවෙයි. Tamange අවබෝධයෙන් ජීවත් වීම. අවබෝධයෙන් ජීවත් වෙන කෙනාට ඒ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඉතින් ඒකින්ද සියලුම සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා තත්වයක් ඇති වෙන්නේම අර ගැඹුරු මානසිකත්වයකින් තමන්ගේ පැත්ත තමන්ගේ සහ අනුන්ගේ මේ සිද්ධ වෙන ලෝකයේ සිද්ධ වෙන සංස්කාරයන් දිහා බලපු කෙනාට පින්නත් එක මොහොතක තමන්ගේ සිත තමන්ගේ කය අනුන්ගේ සිත් අනුන්ගේ කයවල් කියන දේවල් පිළිබඳව ඒවා මට ආත්ම කොට ගන්න පුළුවන්කමක් නැත්තේ නෑ ආත්ම වශයෙන් ශූන්‍යයි මේ ලෝකය. ආත්ම වශයෙන් ශූන්‍යයි කියලා දැනනවා. මොකක්ද ඒ කාරණාව? හරියට ගඟක් මැද ඉන්න කෙනෙකුට වටේට ගලාගෙන යන දේවල් ටික, තමන්ගේ වටේට ගලාගෙන යන දේවල් ටික එකක්වත් මට ඕන හැටියට තියාගන්න පුළුවන්. කොටයක් පාවෙලා එනවා නම්, මඩ හැදෙනවා නම්, රැලි හැදෙනවා නම්, සුලි හැදෙනවා නම්, ගඟක් මැද ගලක් උඩ වෙලා ඉඳගත්තුත් මම මට කරන්න වෙන්නේ මොකද? ගඟට යන්න ඇරලා නිකන් ඉඳයි. නේද? අන්න ඒ වගේ දැනීමක්. මට ඕන හැටියට මේ කිසි දෙයක් මට ඕන විදිහට මට අවශ්‍ය විදිහට පවත්වන්න බැරි බව දැනෙන්න ඕනේ තේරෙන්න ඕනේ හැම නිමේෂයකම අපි ඔක්කොම පින්නත්නි මේ කයත් එක්ක කය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය අරගෙන පොඩි ගුලියක් හදාගෙන ඉන්නවා. කොටසක් වෙන් කරන් ඉන්නවා. හරිද? ඒ කොටසට අපි කියනවා මම කියලා. හරි. ඒ කොටසට කියනවා මම කියලා. ඒ කොටසෙන් කරන වැඩවලට කියනවා මගේ වැඩ කියලා. හරි. දැන් අපි නිකන් මේ විඥානය ගැන හිතමු පොඩ්ඩක්. ඇස් දෙක පියාගෙන භාවනා කරන කෙනා ඔය එකක් අරගෙන බැලුවොත් නිකන් විඥානය ගැන අරගෙන බැලුවොත් ඇහි ඇතිවන්නා වූ පෙනීමේ දැනීම කියන එක මට ඕන විදිහට මට ඕන වෙලාවට සිද්ධ වෙනවද? මම මෙහෙම කරලා බැලුවොත් ඕන එකයි එපා එකයි දෙකම පේනවද නැද්ද? නවත්තන්න පුළුවන්. මේ ඉරියව්වේ ඉන්න කෙනා තමන්ගේ කන දිහා හිත යොමු කරොත් කනේ ශබ්දය කියන්නේ සකස් වීම නේද? කන කියන්නේ සැකසිත දෙයක්. ශබ්ද රූපය කියන්නේ සැකසිත දෙයක්. ඒවා නිසා හටගන්නා වූ සෝත විඥානය කියන්නේ හැදෙන එකක්. අන්න බලන්න ඒක මට අයිතියක් නෑ. ඒක දැනෙන්න ඕන හැඟීමක් විදියට. මේ බලන්න අපි කවුරු හරි කෙනෙක් කණෙන් උපදින්නා වූ සිද්ධිය ගැන හිතුවොත් එහෙම. මෙතන මොකක් හරි වැඩක් වෙනවනේ නේද? ඒක සැකසීමක්. අන්න ඒ සැකසීම මට අකමැති ඒවා නවත්තලා කැමති ඒවා පවත්වා ගන්න පුළුවන්ද? මේ මොහොතේ වුණත් අපි බැලුවොත් එහෙම මෙහෙම ඉඳගෙන මේ බලන්න ඔය එක එක ශබ්ද ඇහෙනවා. මොහොතකට බලන්න මේ බලන්න පොඩ්ඩක් එක එක ශබ්ද ඇහෙනවා. පුළුවන් නම් ඇහෙන්නේ නැති කරගෙන ඉන්න බලන්න පුළුවන්. මට එක එක ශබ්ද ඇහෙනවානේ. උපන් දවසේ ඉඳලා මෙන්න මේක ධාරාවක්. මේක ගැලීමක්. සද්දේ ගැලීමක් නේද? එක එක එක සද්ද මේ කනේ හැදෙනවා. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක්. මට ඕන විදිහට හැදෙන්නේ. ඇහෙන ඇහෙන සද්ද ඔක්කොම අහන්න වෙලා තියෙනවද නැද්ද? මොන කර්මයක්ද මේ? කනක් කියලා එකක් මට හම්බෙලා ඒක මට ඕන විදිහට වැඩ කරන එක නෙවෙයි. මට ඕන විදිහට වැඩ කරන එක නෙවෙයි. ආයිට මතර ශරීරයට ඇතින වේදනාව හිතන්න දැන් මෙහෙම ඉන්නවා. භාවනා කරන කෙනා. කකුලේ වේදනාවක් ඇති වෙනවා, අතේ වේදනාවක් ඇති වෙනවා, ඔළුවේ වේදනාවක් ඇති වෙනවා. මේ එකක්වත් Tamanට ඕන වෙලාවට ඕන විදිහට අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ හදාගන්නත් බෑ මොකක්වත් බෑ හැම සියුම් තැනකම ඔයාට ප්‍රතිවිරුද්ධව තියෙනවා. එහෙනම් තේ එකක් බොනකොට කිරි තේ එකක් බොනකොට කිරි රස හැදෙනවානේ. මන්නේ බොන්නේ. ඉතින් සියුම්ම මේක දැක්ක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් පින්නත් මේ තේකේ රසය දැනෙනවා. රසය දැනෙනකොට රසය දැනෙන්නේ රසය දැනෙනකොට රසය දැනෙන්නේ හරිද? හොඳට බලන්න මං කියන්නේ මොකද කියලා. එක මොහොතක දැනෙන රසය නෙවෙයි තව මොහොතකින් දැනෙන්නේ. වෙලාවකට අර මොකක්වත් දැනෙන්නේ නැහැ. හිත වෙන කොහේ හරි කල්පනාවකට ගියාම මොකක්වත් දැනෙන්නේ නැහැ. මේක මගේ වැඩක් නෙවෙයි. මේක මගේ වැඩක් නෙවෙයි. ඊළඟට අපේ මනසට ඇති වෙන ධම්ම කියලා ගත්තොත් ආද ආදරය ආදිය තරහ ආදිය ඊර්ෂ්‍යා ආදිය ඔය ඔක්කොම කොහමද? ඒකත් දැනීමක් තියෙනවනේ මට. මට ඕන වෙලාවට හැදෙනවද? නැහැ. මට ඕන වෙලාවට නැති වෙනවද? නැහැ. මට ඕන වෙලාවට අඩු වෙනවද? නැහැ. මට ඕන වෙලාවට වැඩි වෙනවද? නැහැ. මොකක්වත් කරගන්න බෑ. ඒවා ඔක්කොම ඒ තියෙන සියුම් සියුම් තැනකවක්වත් උත්පාද ටිති භංග කියලා කියන සිතක සකස් වීම, චෛතසිකයක සකස් වීම ඒ වගේ චිත්තක්ෂණ 17ක් ඇතුළත රූපයක ඇති වෙන මේ සකස් වීම. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අජ්ජත්තික හෝ බාහිර හෝ අජ්ජත්තික බාහිර හෝ කිසිමම දෙයක කිසිදු සංස්කාරයක මට ඕන හැටියට රැඳෙන මට ඕන හැටියට පවතින මට ඕන හැටියට නවතින වළක්වන්න පුළුවන් කිසිමම කිසි දෙයක් දෙයක් නැති බව තමන්ගේ මනසින් අරමුණු කරගෙන ඒකටම සමවැදී වාසය කිරීමක් තමයි සංකාරුපේක්ෂා ඥානය තුල කියන්නේ. කිසිම සංස්කාරයක් කෙරෙහි හටගන්නේ නැහැ. මම මෙහෙම කියන්නම්. මේකට අපි ඊයේ පෙරේදා කතා කරපු ලස්සන උදාහරණයක් තියෙනවා. මේ එතකොට මේක තේරුම් ගන්න පුළුවන් මේ කියන කාරණාව. ගෙදර තියෙන මොකක් හරි උපකරණයකට අපි දමුකෝ එළවලු කපන කරන්ට් එකෙන් වැඩ කරන උපකරණයක් තියෙනවා. මේකට මගේ ඇඟිල්ල කැපෙනවා. මට අර මැෂින් එකත් එක්ක තරහ යනවා. මැෂින් එකත් එක්ක තරහ යනවා. තරහ යනවද? නෑ. ඇයි? වෛර බඳිනවද මැෂින් එකත් එක්ක? ඉතින් මට කියන්න පුළුවන් මේක එළවලු කපන්න මම ගෙනාවේ. මෙයා මොකටද මගේ ඇඟිල්ල කැපුවේ? එයාට තිබුණානේ නවත්තන්න මේ ඇඟිල්ල කපන එක නවත්තන්න තිබුණානේ ඇඟිල්ල කැපෙනකොට. ඇයි අපි හොඳටම දන්නවා ඒක ඒ උපකරණයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ උපකරණයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි තත්වාකාරයෙන්ම දන්නවා. ඒකින්ද ඒ උපකරණය කෙරෙහි අපිට කිසිම තරහක් උපදින්නේ නැහැ. ඒ උපකරණය කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය ඒකට කරන්ට් එක යෙදුනොත් ඒක කැරකෙන එක නවත්තන්න බෑ. කරන්ට් එක යෙදුනොත් කැරකෙන එක නවත්තන්න බෑ. කරන්ට් එක යෙදුනොත් කැරකෙන එක නවත්තන්න බෑ. නේද? තරහ යෙදුනොත් බයින් එක නවත්තන්න බෑ. තරහ යෙදුනොත් බයින් එක නවත්තන්න බෑ නේද? ඊර්ෂියාව යෙදුනොත් කේලම් කියන එක නවත්තන්න බෑ. රාගය ඇති වුනොත් කාමයේ වර්ධවා හැසිරීම නවත්තන්න බෑ. මොකද කියන්නේ එහෙම නේද? මිනිස්සු අකමැත්තෙන් වැරදි කරන ගතිය පේනවද නැද්ද? ඇයි ඒ? එහෙනම් මූලය හැදුනොත් කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ දැන් මම මොනවා හරි දෙයක් කියද්දි මොනවා හරි එක වචනයක් කියනකොට අපි එක එක්කෙනා තුල එක එක්කෙනා තුල ඇති වෙන එක එක හැඟීම් අපි හිතමුකෝ ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කියනවා කියලා මම දේශපාලනය කරන කෙනෙක් කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එක එක්කෙනා එක එක්කෙනා තුල ඒ තැනත්තා ගැන ඇති වෙන්නේ එක එක හැඟීම්. මෙතෙන්ට ආවා කියන්නකො. එක එක්කෙනා එක එක්කෙනා පිළිගන්නේ එක එක එක විදිහට. ඇයි ඒ ඒ කෙනා තුල සකස් වෙන සැකසීම අනුව. ඒක එයාගේ වැඩක්ද? නෑ අතීතයට ඇහිලා තියෙන දේවල්. නේද? දැනලා තියෙන දේවල්. එතකොට මගේ ළඟ නිවසේ ඉන්න සියලු දෙනා, ගමේ ඉන්න සියලු දෙනා, රටේ ඉන්න සියලු දෙනා මැෂින් වගේ දවුණා. මේ එක්තරා මැෂින් එකක්. මේ එක්තරා ක්‍රියාකාරීත්වයක්. මේත් එක්තරා ක්‍රියාකාරීත්වයක්. ආන් ඒ විදිහට දැනුණොත් තේරෙනවද මම කියන එක චුට්ටක් හරි. එහෙම දැනුණොත් ඒ ඒ අය අතින් එක එක ඒවා වෙනකොට උපේක්ෂාවේ හිත වැටෙනවද නැද්ද? ඒ ගෙදර තිබ්බර මැෂින් එක මගේ අත කපලා දැම්මා මගේ හිත උපේක්ෂාවේ වැටෙන්නේ. ඒකත් එක්ක මට තරහක්වත්, ඇලීමක්වත්, ගැටීමක්වත් එන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලෝකෙහි තියෙන සියලු සංස්කාරයන් ආත්ම කොට ගන්න බෑ. එකක්වත් මට ඕන හැටියට මාත්‍රයක්වත් මට ඕන හැටියට පවත්වන්න බෑ. කායික වශයෙන්, මානසික වශයෙන්. මෙතනත් බෑ, එතනත් බෑ කියලා දැනিলা මුළු සියලු සංස්කාරයන් කෙරෙහි ගැලීමක් පමණයි ක්‍රියාකාරීත්වයක් පමණයි ඒ සියලු සංස්කාරයන් හේතු නිසා සකස් වෙන දෙයක් විතරයි හරියට නිකන් ගඟක ඇති වෙන සුලි වගේ දිය බුබුලක ඇති වෙන බුබුලු වගේ පෙන පිටක ඇති වෙන පෙන වගේ මේවා ඔක්කොම තැන් තැන් වල හැදි හැදි හැදි හැදි හැදි හැදි හේතු නිසා සකස් වෙනවා මිසක්ක මං කවුරුවත් කරන කෙනෙක් නෑ කියලා සම්පූර්ණ වශයෙන් කැටිකොට හැඟීමක් උපරිම හැඟීමක් මුළු ඔක්කොම ගැන සකස් වුණාද ආන්ගේ හිත කිසිව කැලෙන්නේ ගැටෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා මේ තත්ත්වයටපත් කරගන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ මේ තත්ත්වයටපත් වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඊයේ පෙරේදත් මම ඇහුවා මේ ප්‍රශ්නෙම ලංකාවේ කොතනකවත් ලෝකේ කොතනකවත් එවැනි මානසිකත්වයෙන් ජීවත් වෙන අය නැහැ කියලාද කියන්නේ නැහැ නේද ඉන්නවා පින්වත්නි අපි වගේම අම්මගේ තාත්තගෙන් ඉපදිලා සෙල්ලම් කරලා, දඟලලා, නටලා, ඈ සමහර අය විවාහ પ્રાપ્ત වෙලා දරුවෝ සකස් කරලා අවසාන භාගයේදී අවසාන භාගයට යන්නත් පෙර ආතුව මේ සංස්කාර පුදිය මහා දුකකට පත් වෙන දෙයක් මේකත් එක්ක මම කොච්චර පොර ඇල්ලුවද දැන් නේද මං අහනවා අවුරුදු 80 අයගෙන් අවුරුදු 70 අයගෙන් 60 අයගෙන් 50 අයගෙන් මේ වැඩ එහෙම ඉවරද දන්නේ දැන් වැඩ ඉවරද මහා ලැජ්ජාවක් ඇති වෙන ප්‍රශ්නයක් ඕක හරිද? ඒ අය කියන්නේ මොකද? නෑ මේ අපේ දුවගේ පොඩි වැඩ වගේක් තියෙනවා මට තව. මුණු පුරාගේ වැඩක් තියෙනවා. හිතන්න දෙයක් තියෙනවා. හදන්න දෙයක් තියෙනවා. හැමෝම හදනවා හැම වෙලේම. හැමෝම හදනවා. <laughs> නේද? හැමෝම හදනවා මේ. හරිද? මම ඔකට මොකක් කියලාද කියන්නේ? ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. එක පැත්තක් හදනකොට අනිත් පැත්ත කැඩෙනවා. අනිත් පැත්ත හදනකොට අනිත් පැත්ත කැඩෙනවා. ඉතින් කැඩිච්ච ඒවා හදාද ඉන්නවා මැරෙනකම් හදාහදින්දි මැරෙනවා. ඒකින්ද මේ මුලාවටපත් වෙලා තියෙන හිත ඒ මුලාවෙන් කොහොම හරි කළා ගලවගෙන සියලු සංස්කාරයන් මගේ කියලා ගන්න බෑ ආත්මයි කියලා ගන්න බෑ කියන එක මගේ මනසින්ම මට දැනෙන தත්වෙට සියලුම සංස්කාරයන් එකට කැටි කරලා මුළු තුන් ලෝකෙම හේතු නිසා සකස් වෙන මට මාත්‍රයක්වත් අයිති නැති තැනක්. එහෙම කියන්නම්කෝ. හරිද? අනුන්ගේ දෙයක්. අනුන්ගේ දෙයක් විදිහට Tamanට මේ ඔක්කොම දැනුනොත් ඒන්න ඒක තුල හිත පිහිටවාගෙන වාසය කරන්න ඕනේ ඊට පස්සේ. ඒකට කියනවා නුවණක් ඉපදුනා කියලා. එහෙමයි මේක කියලා නුවණක් ඉපදුනා කියලා. ඒ නුවණත් එක්කම අපිට සිහියක් උපදිනවා මොකද්ද? අපේ මං හිතාගෙන හිටියේ එහෙම නෙවෙයි මෙච්චර කල් කියලා. නුවණත් එක්කම සිහිය උපදිනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ සිහිය ඒ සිහිය ඉපදුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ සංස්කාරයන් විදර්ශනා කිරීමෙන්. හරිද? ඒ සිහිය ඉපදුනේ මෙනෙහි කිරීමෙන්. රූප වේදනා සංඥා සංකාර විඥානයන් හොඳට මෙනෙහි කරපු හින්දා ඒ සිහිය තමයි ඉපදුනේ. ආන්ගේ ගැඹුරු සිහිය පින්නත්නි Tamanට කිසිම දෙයක් ගැන පීඩාවක් ඇති නොකරන එකක් ඒක. ලෝකේ මොන කැරකිල්ලක් වුණත්, ලෝකේ මොන වෙනස්කම්ක් වුණත්, ශරීරයේ වෙනසක් වුණත්, හිතේ වෙනසක් වුණත් මේ මානසිකාරය උපේක්ෂාවමයි වැටෙන්නේ. උපේක්ෂාවමයි වැටෙන්නේ. හිතන්න කොච්චර සහනයක් තියෙන අවස්ථාවක්ද මේ කියලානේ. කොච්චර සුවදායක අවස්ථාවක්ද කියලා බලන්න පොඩ්ඩක් හිතලා. දැන් මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද? මේකේ කොටස් වගේක් මං අයිති කරගෙනද නැද්ද? මස් කෑල්ල ගත්ත කාකා වගේ තමයි අපිට වෙලා තියෙන්නේ. ඇයි? මස් කෑල්ල හම්බෙච්චින්ද සතුටුයි. හැබැයි හම්බෙච්ච වෙලාවෙ ඉඳන් රකින්න ඕනේ. නේද? එතකොට මස් කෑල්ල හම්බෙන්නේ නැති කාක්කට දුකයි. මස් කෑල්ල හම්බෙන්නේ නැති ඔක්කොම කාක්කන්ට දුකයිද? යම් කාක්කෙක් හිටියනම් මස් කෑල්ල ගැන අදහසක් නැතුව ආසාවක් නැතුව එයාට ඇති දුකක් නැහැ. එහෙනම් පින්නත් නේ. අන්න ඒ වගේ මේ ලෝකයේ සිද්ධ වෙන සියලුම මාත්‍රිය දෙයක් රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම මාත්‍රිය දේවල්. රූපේ ආයශය වේදනාව සංඥාව සංකාර විඥාන කියන්නේ එක ස්තනයක ඇති වෙලා නැතිලා යන සංස්කාරයන්. ඒ සියලු සංස්කාර විශේෂෙහි කිසිමම කිසි මාත්‍රිය ඇලීමක් යැවීමක් නැහැ උපේක්ෂාවක් විතරයි. අන්න ඒ ගැඹුරු මානසිකත්වය තමන්ගේ තුලින් තමන්ගේ මනසෙන් සකස් කරන වැඩපිළිවෙලයි අපි මෙච්චර දවස් සාකච්ඡා කරේ. ඉතින් මම ඊයේත් කිව්වා, පෙරේදාත් කිව්වා, හැමදාමත් කියන අපි ගොඩාක් දේවල් කරනවානේ නේද? ගොඩේ දේවල් කරනවා අපේ ජීවිතේ. අනිත් අයට වැඩිය දක්ෂ වෙන්න එක එක ඒවා කරනවා. අනිත් අයට වැඩිය කැපිලා පේන්න එක එක ඒවා කරනවා නේද? එක එක එක එක වටිනාකම් ඇති වෙන්න එක එක ඒවා කරනවා. ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා, හරියට දේවල් කරනවා. ඒ කරලත් හැබැයි ඉවරක් වෙන්නේ නැහැ. එක එක ටෙස්ට්වල අපි හරිය දියුණුයිනේ. එක එක ඒවා ඉගෙනගෙනත් තියෙනවානේ. ගවේෂණය කරලත් තියෙනවානේ. හුඟක් රිසර්ච් කරලත් තියෙනවානේ. නේද? හරියට එක එක ඒවා කරලා මේ ජීවිතේ. ඉතින් ඔක්කොම කරපු එකේ දැන් තියෙන්නේ කවුරු ගැන හොයාගන්නද? මං ගැන හොයාගන්න. මං ගැන හොයන්න නැතුව මම රටේ ලෝකෙ ගැන හෙව්වා. මං ගැන හරියටම හොයාගත්තාම තමයි තේරුනේ මෙන්න මෙච්චර එහාට ගිය තත්වයක් මේක කියලා. ලෝකයේ නුවණ තියෙන පුද්ගලයෝ පින්වත්නි, අන් අය ඇලී ගලී ලෝකයේත් එක්ක වාසය කරද්දී නුවණ තියෙන පුද්ගලයෝ ක්‍රමානුකූලව දැනගෙන දුක් මාත්‍රයක්වත් ඇතිවීම හරියන්නේ නැහැ. ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. මට දුක් ඇතිවීම කාගේවත් වැරද්දක් නෙමෙයි. මට දුක් ඇතිවීම මගේම හිතේ තියෙන ස්වභාවයක්. වැරදීමක් දුකක් ඇතිවීම. එහෙනම් මේ දුක් ඇති නොවන විදිහට මේක සකස් කරගන්න ඕනේ කියලා කියලා නුවණ තියන අයට තේරෙන්න පටන් ගන්නවා. මොකද ඒ අය කලින්ම මොකද කරන්නේ බොහෝ දේවල් හොයනවා. සතුටු වෙන්න ගොඩ දේවල් හොයනවා. එකම දේ එකම දේ එකම දේ එකම දේ කර කර ඉන්නේ නැතුව මීටත් වැඩිය වෙනත් ක්‍රමයක් තියෙනවද කියලා හොයනවා. හොයනකොට තමයි තේරෙන්නේ ලෝකයේ තියෙන සම්පත් වලින් මොන තරම් දේවල්, මොන තරම් මිනිස්සු, මොන තරම් ධනය, මොන තරම් බලය මොන දේවල් එකතු කරත් ස්ථීර සැනසීමකට ස්ථීර සතුටකට එන්න පුළුවන්කම නැති බව දැනගෙන පීඩනයක්ම කියලා දැනගෙන මං වෙනත් ක්‍රමයකට යන්න ඕනේ කියලා නුවණ තියෙන ඇත්තෝ මේ හිත අන්න අර දේවල් වලින් ගලවා ගන්න වැඩ පිළිවෙලට යනවා. ආන් එහෙම ගියාය ආදීනව දැකලා මේකේ තියෙන ඒ පැත්තට ගිය ගිය අයට ඔන්න වගේ බොහෝම සුන්දර බොහෝම සුවදායක බොහෝම ලස්සන බොහෝම රසසිත පහළ වෙනවා හරි බොහෝම ප්‍රීතිමත් හරි ඒ මොකද වෙන මොකක්වත් නෙවෙයි කාරණාව මේ ලෝකයේ රසයක් විඳින්න ඒක ඇත්තන්ට පුළුවන්කමක් තියෙනවා නිර්ාමිස සුවය ලෝකයේ ඉපදිලා විඳිය හැකි ඉහළම සතුට විඳින්න ඒ අත්ව ලෑස්ති වෙනවා අනිත්‍ය දේ නෙවෙයි නිත්‍ය දෙයක් හොයාගෙන. ඉතින් නිවන් අරමුණු කරගෙන කටයුතු කරන කෙනාට මාර්ගසිත පහළ වෙන්න ආසන්න කාලයේදී ඔන්න ඔය වගේ මානසිකත්වයක් තියෙනවා. හරි. කිසිමම සංස්කාරයකට ඇලෙන්නේ, ගැටෙන්නේ නැති. ඇයි මේ පීඩාකාරී ශරීරයක් තියාගෙන ඇයි මේ පීඩාකාරී වේදනාවක් තියාගෙන? ඇයි මේ පීඩාකාරී සංඥාවක් සකස් වෙද්දී? ඇයි මේ පීඩාකාරී සංස්කාරයන් සකස් වෙද්දී? ඇයි මේ පීඩාකාරී විඥානයන් සකස් වෙද්දී? ඇයි මම මේකට ඇලිලා ඉන්නේ? මගේ තියෙන අවිද්‍යාව හින්දායි. ඉතින් ඒ කිසිම කිසි දෙයකට මාත්‍රීය ඇලීමක් නැති වෙන තත්ත්වයට මානසිකාර්යපත් කරගන්නම ඕනේ. ඉතින් ඒ වගේ ඉහළ මානසික තත්ත්වයක් අපේ තුලින් උපදවා ගැනීම තමන්ගේ පැත්තෙන් ගැඹුරෙන් හිතන්න ඕනේ. මම මේ தත්ත්වයටපත් වෙනවාමයි. අද මොකක්ද මම මේ කරන නාඩගම් වැඩේ? මොකද මම මේ දුක් විඳ විඳ ජීවත් වෙන්නේ? ඇයි මට මේක කරන්න බැරි? මම බුද්ධිමත් මිනිසෙක් නේද? මම කොච්චර මගේ බුද්ධිය මෙහෙवला කටයුතු කරලා තියෙනවද එක එක දේවල් වලට? එහෙනම් මේක මට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කුසලයේ වර්ධනය කරන්න කියලා. කුසලයේ වර්ධනය කරන්න පුළුවන් කියලා දේශනා කරා. බැයි නම් මම කියන්නේ නැහැ කියලා දේශනා කරා. ඉතින් ඒකින්ද අපේ කුසල් සම්පාදනය කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ලෝකයේ ඔහෙ ගියදෙන් ඉතින් දැන් මදයාවගත් එක නැටුවා නේද? කොච්චර නැටුවද දැන්? නේද? කොච්චර නැටුවත් හරි ගියේ නැහැ. කොච්චර දඟලුවත් හරි ගියේ නැහැ හරියන්නේත්. හරියන්නේත් නැහැ. ඒ මොකද තරහෙන් නෙමෙයි ඒක කියන්න ඕනේ. ඒක ලෝක ස්වභාවය. ළඟ ඉන්න කෙනාගේ ස්වභාවය යාලා වෙනස් වෙනවා. නේද? ආදරණීය පුතෙක් එක්ක ඉන්න අම්මෙකුට තේරෙනවා ටික දවසක් යද්දී මේ ළමයාට නොයේකුත් දේවල් එකතු වෙනකොට ලොකු වෙන ලොකු වෙන්න. සංගීතය එකතු වෙනකොට අම්මට තියෙන බැඳීම අයින් වෙනවා. ක්‍රිකට් එකතු වෙනකොට අම්මට තියෙන බැඳීම අයින් වෙනවා. එක එක එක එක දේවල් එකතු වෙනකොට ටික ටික ටික ටික අර ඒ හිතවල ඇති වෙන සංකල්ප අඩු වෙනවා. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඒ ගැලීම දැනගන්න ඕනේ. වගේ කිසිම දෙයක් ගැන එතකොට ඒක ඒක එක්තරා ක්‍රියාවලියක්. වෙනස් වෙවි යන පායන දේ දුන්නා වගේ. වහින වැස්ස වගේ. අහසේ වලාකුළු වගේ. හේතු තියෙන හැටියට තමයි ඒවා වෙන්නේ. ඒ වගේ සියලු සංස්කාරයන් ආත්ම කොට ගන්න බැරිය කියලා මේ තියෙන සම්පූර්ණ බැඳීම හිතෙන් අතහැරෙන වෙලාවක කොයි වෙලාවක හරි මාර්ගසිත පහළ වෙනවා පින්නත්. හරිද? ඉතින් අන්න ඒ ඒ தත්ත්වයටපත් වුණාම මොකද කරන්න ඕනේ? ඒකෙන් අත මිදෙන්න දෙන්නේ නැතුව නැවත අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වඩමින් වඩමින් වඩමින් වඩමින් අර උපේක්ෂාවෙම හිත තියාගෙන තියාගෙන තියාගෙන කාලයක් වාසය කරන්න ඕනේ. Tamante අවස්ථාව කොයි වෙලාවෙ හරි උදා වෙනකම්. අන්න එහෙම වෙච්ච කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන වෙලාවක ධර්ම දේශනා කරන වෙලාවක එතකොට සජ්ජායනා කරන වෙලාවක සතර ඉරියව්වේ කොයි හරි වෙලාවක ඔන්න ඒ මාර්ග සිතේ පහළ වීමක් ලෝකෝත්තර සිතක පහළ වීමක් අවබෝධය ලැබෙන සිතක පහළ වීමක් සිද්ධ වෙන්න පුළුවන් හරිද ආන් ඒ වෙලාවට කියනවා අපි ලෝකෝත්තර සිතක් පහළ වුණා නැත්නම් මාර්ගසිත පහළ වුණා කියලා. ඉතින් ඒකින්ද මේ වගේ උතුම් தත්වයකට අපිපත් වෙන්නයි බුදුජාන් වහන්සේගේ ධර්මය. මේක මල් පූජා කර කර ඉන්න විතරක් හම්බෙච්ච එකක් නෙවෙයි. හැබැයි ඒකත් කරන්න ඕනේ. එතනින් මේ පටන් ගත්තේ. නේද? ඉතින්ද පූජා වලට විතරක් හිර වෙන්නේ නැතුව. නොයේකුත් ක්‍රමවේදවල වලට විතරක් හිර වෙන්නේ නැතුව. වත් පිළිවෙත් වලට විතරක් හිර වෙන්නේ නැතුව. ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒවා විතරක් කරලා හරියන්නේ නැහැ. ඊට එහාට ගිය පැහැදිලි නිර්වල් මානසිකත්වයක් මගේ තුල ඇති කරගන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මමත් මේ බුද්ධ ශාසනයේ ඉහළ මානසිකත්වයකට පත් වෙනවා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති